හොඳයි හඳුනේ ඒ වගේම තවත් ප්‍රශ්නයක් අහන්නම් මේක ඇත්තටම දැන් දැන් මම දන්න සමහර පන්සල් වල ඇත්තටම කියන ස්වාමින් වහන්සේලා ගැන ඇත්තටම මම දන්නේ නැහැ අපි හිතමු පොහොය දවසේ 12න් පස්සේ මේ දැන් කිරිතේ වගේ එකක් දීම කරන්නේ නැහැ හැබැයි අපි දන්නවා ස්වාමින් වහන්සේලාට චතුමදුර පිළිගන්නවා හවසටත් රැයටත් අර බණ කියන පිරිත් කියන වෙලාවල් වලදී. එතකොට හාමුදුරනේ ඒ ගැන මොකද්ද බුදුහාමුදුරු හරියටම කියලා තියෙන්නේ? චතුමදුර කියන එක බුදුහාමුදුරු ගිලන්පසක් හැටියටම දේශනා කරපු දේවල් ටිකක් එතන තියෙන්නේ. එතකොට බුදුහාමුදුරු ආහාරය හෝ ගිලන්පස කියන එක වෙන් කරන්නේ සමාජ ප්‍රඥප්තියත් එක්කලා. ඒ කියන්නේ දැන් චතුමදුර ගත්තන් පස්සේ ඒක තියෙන ගිතෙල්, දී පැණි, එතකොට බටර්, හකුරු මේවෙන් කුසගිනි නිවල හොඳ පෝෂණයකුත් ඇති කරනවා. හැබැයි පෝෂණයක් ඇති කළාට මේවා ආහාර සංඛ්‍යාවෙන් නෙමෙයි ලෝකයා හඳුන්වන්නේ ඖෂධ කියන සංඛ්‍යාව. එතකොට ඒක පරිහරණය කරන භික්ෂුවත් මේ ආහාරයක් ගන්නවා කියන පදනම නෙමෙයි ඖෂධයක් පරිහරණය කරනවා කියන පදනමයි. මොකද දැන් මේ මිනිස් මනසනේ මේ සකස් කරන්නේ මිනිස් මනස තුලනේ කෙලස් වැඩෙන්නේ හෝ කෙලස් නැසෙන්නේ ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ එතනදී සැලකිලිමත් වෙන්නේ අර කාරණේ දැන් අපි හිතමු මෙහෙම දැන් තැඹිලි ගෙඩියක් කියලා කියන්නේ වතුර තියෙන්නේ එතකොට හකුරු කියලා කියන්නේ හපල කන එක හපල කෑව වුණාට හකුරු ගිලම්පසක් හැටියට අනුමත කරනවා තැඹිලි වතුර වුණාට ඒක විකාලේ අනුභව කරන්න බෑ ඒක ආහාරයක්. ඒ මොකද ලෝකයා තැඹිලි කුරුම්බ ආදී ආහාරයක් හැටියට සලකන නිසා. ඊළඟට මහපල කුඩාපල කියලා තියෙනවා. දැන් මහපල හැටියට ගත්තාම අපි හිතමු වැලවරක ඔය ඒ වගේ જાති. එතකොට අන්නාසි ඒ වගේ දේවල් මහපල. එතකොට ඒවා ආහාර කෘත්‍ය කරන දේවල් හැටියට තමයි ලෝකේ සම්මත. ඒ නිසා අපිට වැලවරක් වගේ දෙයක් අරගෙන බ්ලෙන්ඩර් කරලවත් ගිලම්පසක් හැටියට වලඳන්නට ඒක යෝග්‍ය නැහැ. ඒ වගේම කිරි කියලා කියන්නේ දැන් කිරි වලින් හදාගත්තු බටර් ගිලම්පසක් හැටියට සලකනවා. හැබැයි කිරි ගිලම්පසක් හැටියට ගන්න එක ආහාරයක් හැටියටයි සලකන්නේ. ඒ සමාජ සම්මුතියත් එක්ක තමයි ඒ කාරණා බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. මොකද ඒවා පරමාර්ථමය කරුණු හොයන්න පහසු නැහැ. එහෙම දක්වන්න බෑ. මොනමයි අවසරයි හම්බුනේ. බොහෝ පිං.